හොඳයි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි 135 වෙනි නේවාසික භාවනා වැඩසටහනේ පළමුවෙනි ධර්ම සාකච්ඡාව සඳහා සූදානම් වෙන්නේ ඒ සඳහා අපි සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වමු සාදු සංසාදු මම ආරාධනා කරනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න හරි දිනගේ මහත්තයා එහෙනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු අතිගෞරවනීය ස්වාමින් වහන්ස මම ආනාපානයේ වඩමි. හුස්ම රැල්ල සංසිඳුණු පසු නිමිත්තක් නැමැති තැනකට ගමන් ගනී. මෙහිදී අවට ශබ්ද හොඳින් නැසේ. නමුත් කරදරයක් ලෙස නොසිතේ. විටක සිතුවිල්ද පැමිණ සිත ගමන් ගනී. නමුත් නැවත සතියටම පැමිණේ. මෙලෙස හුස්ම රැල්ල සංසිඳී බොහෝ වේලා මෙලෙස සිටිය හැකිය. මෙහිදී භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම නිර්වාණය අවබෝධ වේවා. හොඳයි. කාගෙද දන්නේ ඒකත් මේ ඉදිරිපත් කරපු කෙනා පොඩ්ඩක් කියනවද? ඔව්. කොච්චර කල් මේ මයික් එකක් නැද්ද සුදීප්? පොඩ්ඩක් විස්තර කරන්න මේ කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. මාස 9ක් වගේ තිස්සේ භාවනා කරන්නේ. දිනපතාම භාවනා කරනවද? බොහෝ වෙලාවට දිනපතා කරන සමහර දවස්වලට කරන්න බැරි වෙන දවසුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් මේ මේ විස්තර කරන අත්දැකීම කොච්චර කාලයක විතර ඉඳන් ලබනවද? ම්ම් මාස 5ක විතර ඉඳන් ලබනවා ස්වාමීන් එතකොට ඒ ඒ එතෙන්ට එන්න කලින් හොඳට ආස්වාස දැන් ආනාපාන සතියද මූල කර්මස්ථාන වශයෙන් අරගෙන යන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ආනාපාන සතියේ හොඳට සතිය පවත්වන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ අර කලින් වගේ දැන් හුස්ම රැලි එක ළඟ තියෙන හුස්ම රැලි 10ක 20ක 30ක ඒ වගේ පවත්වන්න පුළුවන්ද? කොච්චර විතර සාමාන්‍යයෙන් පුළුවන්ද Tamanට? ස්වාමීන් වහන්ස මුල්ම කාලෙදී නම් සතිය පවත්වන්න බැරි වුණා ගොඩක් ආනාපාන හුස්ම රැලි ගොඩක ඊට පස්සේ ටිකක් දවස් යනකොට සාමාන්‍යයෙන් ආනාපාන හුස්ම රැලි 10ක වගේ තමයි ස්වාමීන් වහන්ස පුළුවන් ඊට පස්සේ නිකම්ම ඒ ආනාපානය නැතුව වගේ ගිහිල්ලා නිකන් නිශ්චල වගේ තැනකට යනවා. හව්. එතකොට තමන්ගේ තමන්ට නිින්ද නොගිය බව තේරෙනවද නැත්නම් නිින්ද ගිහිල්ලා වගේද? මුලින් නිින්ද ගියා කියලා හිතලා සැක කරා මුල් කාලේ. ඒ වුණාට පස්සේ තේරුණා නිින්ද ගිහිල්ලා නැහැ කියලා ස්වාමීන් වහන්සේ. හොඳට සතියෙන් ඉන්නවා කියලා තේරුණු අවස්ථා තිබ්බා. එතකොට කියන්නේ අවධානය දැන් තියෙන්නේ අර කියන්නේ ආනාපාන සතිය දැන් එතකොට ආස්වාස ප්‍රස්වාසය දැන් වෙන් කරගන්න බැරි මට්ටමකට ආවද? ඔව් ස්වාමීන් වහන්සේ එහෙමයි. එතකොට තුනී වෙලා නොදැනීම යන මට්ටමට එතකොට අවධානය තියෙන්නේ මොකක් කොහෙද තියෙන්නේ අවධානය? ගොඩක් නිශ්චල තැනකට තමයි එතකොට යන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට එතන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට වෙලාවකට එහෙම ඉන්න අතරේ අවට ශබ්ද හොඳට ඇහෙනවා. ඒ වුණාට කරදරයක් නැහැ. සතියෙන් ඉන්නවා කියලා තේරෙනවා. ඒ වුණාට වෙලාවකට ස්වාමීන් වහන්සේ මේ ඒ ඉන්න අතරෙම මේ සිතුවිලි එනවා සිතුවිලි දිගේ හිත යනවා ඒ වුණාට ආයි නිකන් මතක් වෙලා වගේ නැවත ආයි මේ අර නිශ්චල තැනටම එන්න පුළුවන්කමකුත් තියෙනවා. ඔව්. දැන් ඒ නිශ්චලකම දැන් දැන් දැන් වාර කීපයක් අත්දැකලා තියෙනවනේ මේ නිශ්චලතාවයට යන හැටි. බලන්න උත්සාහ කළා මේ නිශ්චලතාවයට කොහොමද යන්නේ කියන්නේ. කියන්නේ අපි තුමු නිශ්චල බවක් තියෙනවා. නිශ්චල බවටපත් වෙන්න කලින් හිතේ ස්වභාවය පොඩ්ඩක් බලන්න. නිශ්චල බව තියෙනවා නිකන් හිත නිකන් ඒක අස්සරණයක් හිඳා බහිනවා වගේ දෙයක්ද වෙන්නේ නිකන් ඒක ඇවිල්ලා තමන්ව නිකන් සම්පූර්ණයෙන් වැළඳ ගන්නවා වගේ ස්වභාවයක්ද වෙන්නේ ඔය වගේ කියලා පොඩ්ඩක් අර එතන ඒ හරියටම ඒ නිශ්චල බව පටන් ගන්න තැනදී සිද්ධ වෙන දේ ගැන තව පොඩ්ඩක් විස්තර බලන්න. يعني තව විස්තර මදි ඒ හරියේ. චුට්ටක් ඒ හරියට දැන් සූදානම් වෙලා යන්න. දැන් Taman දන්නවනේ මෙන්න මේ හරියට යනකොට Tamanට මෙන්න මේ නිශ්චල තැනකට හිත යන්න උත්සාහත් වෙනවා. එතෙන්ට සූදානම් ශරීරයෙන් යන්න දැන්. දැන් තමන්ට තේරෙනවානේ මේ හරියට එනකොට. එතකොට ටිකක් හිතේ අවධානය වැඩි කරගන්න. අවධානය කියන්නේ වැඩි කරගන්න කියන්නේ හිත අවශ්‍ය ගන්න කියන එක නෙමෙයි. හිත හිත බොහොම අවදියෙන් තියාගන්නවා. හැබැයි ටිකක් තමන් සැලකිල්ලෙන් ඉන්නවා දැන් මොකද්ද වෙන්නේ කියලා. එහෙම සැලකිල්ලෙන් ඉන්නකොට බලන්න නිකන් ඒක නිකන් කිඳා බහිනවා වගේ දෙයක්ද වෙන්නේ. නැත්තම් ඒක ඇවිල්ලා තමන් නිකන් වැළඳ ගන්නවා වගේ දෙයක්ද වෙන්නේ. එහෙම නැත්තම් ඒ සම්පූර්ණ අරමුණ තමන් අවධානයෙන් ඉන්නකොට ඒ සම්පූර්ණ අරමුණම නිකන් දිය වෙලා ගිහිල්ලා වගේ දෙයක්ද වෙන්නේ. ඔය වගේ කියලා පොඩ්ඩක් ඔය විස්තර බලලා මට ඉස්සරහට කියන්නකෝ. ඒ අනුව අපි බලමු තව ටිකක් ඉස්සරහට කතාකච්ඡා කරන්න. එහෙමයි ස්වාමීනි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අවුරුද්දක පමණ කාලයක් මෙහි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සහභාගී වී নিরතුරුව ධර්ම දේශනාවල සවන් දෙමින් භාවනා කරගෙන යමි. දැනට මගේ ජීවිත පැවැත්මේ සැලකිය යුතු වෙනසක් වී ඇත. දවසේ වැඩි අවස්ථාවක සිත පවතුනේ සතිය තුලය. පෙර මා විශේෂයෙන් කැමැත්ත දැක් වූ සියලු ලෞකික සැප සම්පත් වරන් ඇතුළේ ඇඳුම් පැළඳුම් ඇතුළු හැමදේ ගැන තිබූ ඇල්ම ඉතා පහත් මට්ටමකටපත් වී ඇති අතර වැඩි අවස්ථාවල ස්පර්ශ අවස්ථාවේදීම අනාත්ම ස්වභාවය වරන් ඇතුළේ ධාතු ස්වභාවය ප්‍රකට වේ. මෙහිදී දරු සෙනහස දී පමණක් සිත පාලනය කර ගැනීම මදක් අපහසු වේ. මගේ සිත නිතරම හඟවන්නේ ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කෑම බීම බෙහෙත් ඉඳුම් හිටුම් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දේ පමණක් පරිහරණ පරිහරණයෙන් පමණකින් මනසේ වන සැහැල්ලුව වෙත කිසිවකින් ලැබිය නොහැකි නිදහසක් ලෙසය. දරුවන් හෝ මට ගෙනත් දීමට අවශ්‍ය දෙයක් විමසුවොත් මම ගෙන්වා ගන්නේ පූජා කිරීමට යමක් පමණි. මෙලව මට අවශ්‍ය වෙන්නේ කිසිවක් ඇද්දයි කල්පනා අවශ්‍ය වෙනත් කිසිවක් ඇද්දයි කල්පනා කළත් මට අවශ්‍ය වෙත්තේ විවේකීව භාවනා කාලය ලබා ගැනීම පමණක් බව සිත කියයි. එහෙත් පෙර පරිදි නොව ඊට අල්පව පිළිවෙලකට ඇඳුමින් පැළඳමින් සිටීමටත් යථාර්ථය තුල ජීවිතේ චාම් ලෙස පවත්වාගෙන යාමටත් පුරු වී ඇත. පෘ탁ජනයින් සමග සාමාන්‍ය පරිදි සුහදව සිටිය හැකුවත් ඔවුන්ගේ ලංවීම අකමැත්තක් මෙන්ම බාධකයක් වන අතර ඔවුන් සමග එකට සිටීමට සිදුවන අවස්ථාවල මා තනි වූ බවක් කොන් වූ බවක් දැනේ. ඔවුන් සතුටුන කිසිම දෙයකින් කිසිම තැනකින් සතුටක් නොලැබෙන බව දැනෙන අතර ඒ හැම දෙයකම අනාත්මය ප්‍රකට වේ. ලෝභය, ද්වේෂය, මෝහය සුළු වශයෙන් ඇතිවන නමුත් අතීත ජීවිතයේදී ඇති වූ පරිදි නැවත කිසිම දිනක වරහන් ඇතුළේ අනාගතයක ඇති නොවන බවට සිත සිත වශ්‍ය වී ඇති බව දැනෙන අතර අදිෂ්ඨා ශක්තියෙන් යුතුව මෙම ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම පමණකින් මෙතෙන්ගත් උත්සාහයේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව අත්දැකීම් සමගින් යන මේ ගමනේ දැනේ. අනාගත බලාපොරොත්තු නැත. ආතතිය නැත. ලෝභ දේශ මොහ උපදින අවස්ථාවේම සතිය මුල් වී උපේක්ෂාවෙන් ජීවිතය ගත කරමි. මරණය සිහිවන විට බියක් දැනෙන්නේ නැත. හේතුඵල ධම වරහන් ඇතුළේ යථාර්ථය දැනගත්තත් මා දැනට ගත කරනු ලබන ජීවිතයේදී අවට පරිසරයෙන් වරහන් ඇතුළේ සුරතල් සතුගෙන් හෝ භාවනාවට බාධා වන දෙයක් සිදුවේ නම් සතිය ඇතත් ද්වේෂය මතුවේ. පෙර දින කළ කරුණාව කරදරයක් බාධකයක් වී ඇත. එවැනි අවස්ථාවේදී මතුවෙන ද්වේෂය මෛත්‍රියෙන් ජයගත නොහැකි බව හැඟේ. එවැනි බාධා ඇති නොවන ලෙසට වරහන් ඇතුලේ කරුණාව වෙනුවට තදහිත කටයුතු කර ගැනීමට දරන උත්සාහයද සිතට එකඟ නොවේ. සිත තුළ කරුණාව මෛත්‍රිය ඇතත් එම අවස්ථාවට අනුව ඒ යෙදීම ධර්ම මාර්ගයට වර්ධනය වන බාධකයක් බව පෙනේ. මෙසේ මෛත්‍රිය කරුණාව සිත තුළට පමණක් සීමා කර මාගේ කාර්ය කර ගැනීමට අන් අය ඉදිරියේ සිත ලැජ්ජාවටපත් වේ. ඕනම කෙනෙකුගෙන් හෝ සතුගෙන් හෝ මගේ ගමනට බාධා වන ඇතිවන සාධාරණ දේශයේ සමහර අවස්ථාවල මටත් නොදැනීම මා අසත්පුරුෂයෙක් කරයි. එහෙත් මා ගන්නා ක්‍රියාමාර්ග නිවැරදිදයි නිවැරදිදයි සිතමි. ඊට මගේ හැඟීම් දැනීම් පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සම්පන්නිය හා නිවන් අවබෝධය වේවා. දැන් මම මේ කාගේද කියලා හෙවොත් නම් ප්‍රශ්නයක් වෙනවා. මේ <laughs> මම හින්දා පොදුවේ කියන්නම්. මේ මොකද අනිත් අය මොකක් හරි හිතයිද දන්නේ නැහැ දැන් මේ උත්තරේ ආපු නිසා. මේ ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ඉතින් දැන් අපේ ලොකු සායනවාස එහෙම කියන්නේ පොඩ්ඩක් ටිකක් භාවනාව අපි තුමු ටිකක් දුරට කරගෙන ගිහිල්ලා යම් පමණක උපේක්ෂාවක් වර්ධනය වෙලා හිතේ යම් ප්‍රගතියක් වර්ධනයක් පේන තියෙනකොට තමයි ඒ ඒගොල්ලන්ව දාන්නේ මේ අනිත්‍යයත් එක්ක ගැටෙන්න. අනිත්‍යයත් එක්ක සමාජයේ කටයුතු වලට දාන්නේ අන්න එතෙන්දි තමයි. මොකද මේ එතෙන්දි තමයි අපේ යථා ස්වභාවය තේරෙන්න ගන්නෙ. මොකද දැන් අපි භාවනාව හරහා සමාහලාවට නිකන් එක්තරා අන්දමක මේ හිතේ පැත්තක් වර්ධනය වෙනවා නිකන් අනිත් අයගෙන් අයින් වෙලා පුළුවන් තරම් තමන් තනියෙන් ඉඳලා අනිත් අය හැමෝම මේකට කරන්නේ බාධාවක් ඒ නිසා පුළුවන් තරම් අයින් වෙලා ඉන්න ඕනේ. ඔහොමද කියලා අර එහෙම පැත්තක් එනවා. ඒකේ එක්තරා අන්දමක මේ වටිනකමකුත් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියන ඔය ගන්න සංගණිකාරාමය කියන්නේ කට්ටියත් එක්ක කතා බහ කරගෙන යාළු මිත්‍රයොත් එක්ක එහෙම ඉන්න ස්වභාවයෙන් අයින් වෙන්නත් අවශ්‍යයි. මොකද ඒක බුදුරජාණන් වහන්සේ අගය කරනවා මේ එහෙම පිරිසත් එක්ක ඝනසංගනිකාරාමය කියලා ඝනසංගනිකාරාමතාව කියලා. කියන්නේ සාමාන්‍යයෙන් අපි ගිහි ජීවිතවල තියනවානේ දැන් තනියෙන් ඉන්න අකමැති. නිසා අපි යාළු මිත්‍රයෙක් එක්ක හම්බ වෙනවා නැත්නම් පවුලේ උදවියත් එක්ක හම්බ වෙනවා නැත්නම් අඩුම තරමින් රූපවාහිනිය ලබනවා ටීවී මොකද්ද මේ රේඩියෝ එක දාගන්නවා. ඉතින් ඔය මොනා හරි කළා අපි මේ අර හුදේකලාව විනාශ කරගන්නවා. දැන් භවනා කරන්න පටන් ගත්තට පස්සේ මේ හුදකලාවේ තියෙන එක්තරා අන්දමක සතුටක් ප්‍රමෝදයක් දැනෙන්න ගන්නවා. ඒ හරහා අර අනිත් අය දැන් බාධා කරන අය වශයෙන් තේරෙනවා. අනිත් අය දැන් මේකට අකුල් හෙලනවා. මේ තමන්ගේ හුදකලාව විනාශ කරනවා. හුදකලාව අඩපණ කරනවා කියලා තේරෙනවා. හැබැයි ටිකක් විපස්සනාවේ තව තව එහාට යන්න යන්න මේ හිත නැඹුරු වෙන්න ඕනේ මේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා පැත්තේ නැඹුරු වෙනකොට දැන් හිත හිත දිහා නිරන්තරයෙන්ම බලන හැකියාවක් ස්වභාවයෙන්ම මතුවෙන්න ඕනේ. මම දන්නේ මේ කියන එක තේරෙනවද කියලා. දැන් අපි මුලින් අපිටම සතිය හඳුන්ලා දුන්නා. අපිට මුලින් කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ මේ සතිය කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. ඉතින් අපි මේ වම දකුණ වම දකුණ කියලා ඔන්න සතිය හඳුන්ලා දුන්නා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස කියන මේ සතිය කියන්නේ මොකද්ද කියලා හඳුන්ලා දුන්නා. ඊළඟට ඕකේ දැන් හොඳට දියුණු වෙනකොට අර හිතට තේරෙනවා දැන් මේ අරමුණුත් එක්ක ජීවත් වෙන්න ගියාම තියෙන කරදරකාරී ස්වභාවය, ඒකේ තියෙන දැවිලි තැවිලි ස්වභාවය හිතට තේරෙන්න ගන්නවා. ඒ නිසා දැන් හිත කැමති තනියෙන් ඉන්න. සමහරවිට අරමුණු වැඩි ඇසුරු නොකර ඉන්න හිත කැමති. හැබැයි ඉතින් මේ මේ කැමැත්තටම අපි ඉඩ දුන්නොත් ඔන්න ඉතින් අපිට වනගත වෙන්න සිද්ධ වෙනවා. කැලෑවෙම ඉන්න සිද්ධ වෙනවා. නමුත් මේ යෝග ජීවිතයේදී එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ගමනේදී අපිට මේ එක්තරා අන්දමකින් මේ අරමුණු එක ඉන්න වෙන ස්වභාවයත් අත්‍යවශ්‍යයි. මොකද මේ ඒ හරහා තමයි මේ අපේ යට තියෙන කෙලෙස් ටික ඔක්කොම කැකෑරෙන්නේ. දැන් මොකද බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ කෙලෙස් වල මට්ටම් තුනක්. එක මට්ටම් එක මට්ටමක් තමයි වීතික්කම කෙලෙස් කියන්නේ. මේ කෙලෙස් හොඳටම උඩට ඇවිල්ලා ශික්ෂාපද කඩාගෙන අනුන්ට ගහන්න බනින්න ඊළඟට සත්තු මරන්න හොරකම් කරන්න ඒ මට්ටමටම මේ ශික්ෂාපද කැඩෙන මට්ටමට යනවා නම් අපි කියනවා වීතික්කම මට්ටම. හැබැයි එතෙන්ට නොගිහින් හිතේ තාම වැඩ කරනවා. කෙලස් දුවනවා. රාග සිතුවිලි ඇති වෙනවා. එහෙම නැත්නම් ද්වේෂ සිතුවිලි ඇති වෙනවා. හිතේ ඊර්ෂාවන් ඇති වෙනවා. දැන් තාම මුකුත් හැබැයි කළා නැහැ. වචනයෙන්වත් අතින් පයින් මුකුත්වත් කළා නැහැ. හැබැයි හිතේ හොගාලා අකුසල් සිද්ධ වෙනවා. හිතේ හුඟක් සිතුවිලි බරිත වෙනවා. අපි ඒවකට කියනවා පරිඋත්ථාන මට්ටම කියලා. හැබැයි ඔය මට්ටම් දෙකම අනිත්‍යාගම් වලදීත් කතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පමණක් ඔయిత එහා ගිහිල්ලා මේ අනුසය මට්ටමක් කියලා පෙන්නලා දෙනවා අර මට්ටම් දෙක විවිධාකාර ක්‍රම වලින් මැඩපවත්ව ගත්තත් ඒ කියන්නේ වීතික්කම මට්ටම අපිට සීලයක් සමාදන් වෙලා නවත්ත ගන්න පුළුවන් ඊළඟට පරිඋත්ථාන මට්ටම යම් සමත භාවනාවක් වඩලා නවත්ත ගන්න පුළුවන් නමුත් මේ අනුසය මට්ටම විපස්සනා භාවනාව හරහා ඒ අනුසය අනුසය ධර්ම වලට සක්‍රිය වෙන්න හැරලා ඒ කියන්නේ අනුසය ධර්ම උඩට මතුවෙන විවිධාකාර ක්‍රම හරහා මතුවෙන්න දිදී ඕනේ ප්‍රහාණය කරන්න. ඉතින් දැන් අපි මේ ක්‍රමයෙන් පලා යනවා නම් ඒ කියන්නේ අපි හිතනවා දැන් මම තනියෙන් ඉන්න ඕනේ මේ පැත්තකින් ඉන්න ඕනේ අනිත් පෘථග්ජනයෝ ඔක්කොම මට කරදරයි කරන්න කියලා. ඉතින් දැන් තමන් තමන්ව එක්තරාන්දමකින් අදි탁සේරුවක් කරගෙන තමන් අයින් වෙලා ඉන්නවා. එතකොට මේ අයින් වෙලා ඉඳීම හරහා තමාර විට තමන් මේ ඇති කරගත්තේ අදි탁සේරුවක් නම් ඒ කියන්නේ දැන් හිතන්න තමන් මාර්ගඵලවත් මොකක්වත් නැහැ. හැබැයි හිතන් ඉන්නවා යම්සි ලොකු මට්ටමක දැන් මං ඉන්නේ. අනිත් අය ඔක්කොම නේ බොහොම පහත් මට්ටමක ඉන්නේ. ඒගොල්ලෝ මේ පු탁ජනයෝ කියලා හිතා ගන්නවා. එහෙම හිතාගෙන අපි ඉන්න ගියොත් එහෙම අපි දන්නේම නැතුව අපි හිතමු මේ අපේ හිතින් මවාගත්ත දෙයක් කියලා. මේ දන්නේම නැතුව මේ අපි හිතින් මවාගත්ත දේ ඇත්තක් වෙන්න පටන් ගන්නවා. ඇත්තක් වෙන්න කියන්නේ මේ ඇත්ත වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. අපි හිතින් ඇත්තක් කරගන්නවා. ඒක හරිම වහානකයි. මොකද ඕකට මේ ධර්මයේ එහෙම කියන්නේ අදිමානය කියලා. ඔය ශික්ෂා පදවල පවා තියෙනවා මේ ඇතම් කියන්නේ භික්ෂුන් වහන්සේලාට පවා සිද්ධ වෙලා තියෙනවා. ඇත්ත වශයෙන් මාර්ගඵල ප්‍රතිවේදයක් වෙලා නැහැ. නමුත් අර අදිමානය හරහා හිතා ගන්නවා යම් මාර්ගඵල මට්ටමක් ලැබිලා කියලා. ඉතින් ඒ බඳු අවස්ථාවල තියෙන හොඳම ක්‍රමය තමයි පුළුවන් තරම් කට්ටියත් එක්ක ගැවසෙන්න ඕනේ. කට්ටියත් එක්ක ගැටෙනවා, ඊළඟට වැඩපළවල යෙදෙනවා. අන්න ඒ යෙදෙනකොට තේරෙනවා කොයි තරම්නම් හිතේ ගැටීම් එනවද? කොයි තරම්නම් අනිත් අයත් එක්ක ගැටෙනවද වෛරයක් ඇති වෙනවද දේශයක් ඇති වෙනවද නැත්නම් අනිත් අයගේ අනිත් අය කෙරෙහි ඇලෙනවද ඉතින් මේ මේවා ඇලිය ඇලෙන වාරයක් පාසා ගැටෙන වාරයක් පාසා මේ මතුවෙන්නේ කෙලෙස් මේ මතුවෙන වාරයක් පාසා එතන එතන විපස්සනා කරන්න ඕනේ එතන එතන විපස්සනා නොකර කිසිසේත්ම ආශ්‍රමයන් ප්‍රහාණය කිරීමක් කරන්න බෑ. අපිට එකපාරට වාඩි වෙලා සමාධියකට සමවැදිලා ආශ්‍රයයන් ප්‍රහාණය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ප්‍රඥාවෙන් දැක දැක ඔය සබ්බාසව සූත්‍රයේදී හිම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජානතෝ පස්සතෝ ආසවානං khයං වදාමි. මේ දැනගෙන දකිමින් ආශ්‍රයයන් ප්‍රහාණය වෙන්න ඕනේ. ඒ නිසා ඒ බඳු ක්‍රමයකට සෑහෙන කාලයක් තිස්සේ ඊදෙන්න ඕනේ. ඒ නිසා මේ කියන කෙනා පොඩ්ඩක් තමන් ගැනම තේරුම් අරගෙන දැන් තමන්ටම තේරලා තියෙනවනේ යම් යම් අවස්ථාවල අනිත්‍යයත් එක්ක ගැටෙනවා. ඊළඟට යම් යම් තමන්ගේ අඩුපාඩුකම් තේරෙනවා. ඒ නිසා මේ මේවා තමයි කෙලෙස් මතුවෙන්නේ. දැන් වෙන කෙනෙකුට ඕවා කෙලෙස් වශයෙන් හඳුනා ගැනීම හැකියාවකුත් නැහැ. මොකද එයා භවනා කරන්නේ නැහැ. දැන් තමන් භාවනා කළා යම් පමණක දියුණුවක් ලබා ගත්ත නිසා තමන්ට තේරෙන ඕන දැන් කෙලෙස් මතුවෙනකොට. ඒ කෙලෙස් මතුවෙන මතුවෙන වාරයක් පාසා අර තමන් තේරුම් ගත්ත යම්සි මධ්‍යස්ත බවක් තියෙනවා නම් විවේක ස්වභාවයක් තියෙනවා නම් ඒ විවේක ස්වභාවය භාවිතා කරමින් මේ මතුවෙන කෙලෙස් වල උදේවය බලන්න වෙනවා. මේ මතුවෙන කෙලෙස් කොහොමද හටගත්තේ? ඒවා හටගන්න හේතු මොනවද? මේ වගේ විවිධාකාර ක්‍රමවලට අපිට යන්න පුළුවන්. ඉතින් මේ මතුවෙන මතුවෙන කෙලෙස් දැකීමෙන් මතුවෙන මතුවෙන කෙලෙස් වලට අහු නොවි ඒවා ගැන මධ්‍යස්තව දකිමින් තමයි මේක ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉතින් අපි දැනට මෙතනින් නතර වෙමු. තේරුම් ගන්න මේ යන මාර්ගයේදී අපි අනිත්‍යයෙන් එන බාධා වනුත් අපේ යන ආධ්‍යාත්මික ගමනට ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒ හරහා තමයි අපිවම පරීක්ෂා වෙන්නේ. නැත්තම් අපි ලොකු අදි තක්සේරු වලට යනවා අපි හිතනවා අපි ලොකු මට්ටම් වල ඉන්නවා කියලා. මොකද අපි අසුරකට යන්නේ නැහැ. හැබැයි අසුරකට ගිය වෙලාවට අපි දන්නේම නැතුව අපි බොහොම තාම කෙලස් බරිතවයි ජීවත් වෙන්නේ කියලා තේරෙන්න ගන්නවා. ඒ නිසා අනිත් ඈත් එක්ක ඇසුරෙන් ඈත් වෙනව වෙනුවට පොඩ්ඩක් ඇසුරෙත් ඉඳලා බලන්න කොහොමද මේ හිතේ කෙලස් ටික හටගන්නේ. කොහොමද ඒවා නැවතත් පණ ගහලා එන්නේ කියලා. ඒ එන එන වාරයක් පාසා නැවත නැවත ඒවා දැක දැක ඒවට උපේක්ෂා වෙමින් යන ගමනක් තියෙනවා. ඉතින් පස්සේ ඉස්සරහදී තව මේ විස්තර කතා කරන්න ඕන නම් වෙන විදිහකට මේක අහන්න අපි තව ඉස්සරහට ඔයා සාකච්ඡා කරමු. හොඳයි. ස්වාමීන් වහන්සේ මූල ධර්ම පැත්තේ නැඹුරු ප්‍රශ්න දෙකක් තිරලා තියෙන්නේ. ඉදිරිපත් කරන්න. හොඳයි. අවසරයි ගරු සාදු සාදු අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේ ආරි සමාධිය හා සමාධිය අතර වෙනස පහදා දෙනු මැනවි. සම්මා සමාධිය හා සම්මා දිට්ඨිය යන දෙකෙන් පළමුව සිතේ පහළවන්නේ කුමක්දයි පහදා දෙනු මැනවි. මුලින්ම අහනවා ආර්ය සමාධියයි ආර්ය සමාධිය හා සමාධිය අතර ඇති වෙනස පහදා දෙනු මැනවි. දැන් ඇත්තටම සමාධි සමාධිය කියන එක දැන් අපි හිතමු මම දන්නේ මේ දැන් සමහර ලාවට අපි හිතන්නේ දැන් තරුණ කාලෙදී එහෙම අපි හිතමු ඉතින් කවුරු හරි ගැන හිතනවා. කවුරු හරි ගැන හිතලා හිතලා හිතලා හිතලා හිතලා දැන් වෙන දෙයක් ගැන හිතෙන්නෙම නැහැ. කොයි පැත්ත වැළුවත් හිතෙන්නේ ඔන්න එයා ගැනමයි. ඉතින් ඔන්න ඔයකත් තියෙන එක්තරාන්දමක සමාධියක් තමයි. හැබැයි ඕක මිච්ඡා සමාධියක්. මොකද අරමුණේ තියෙන තනිකර මුලාවක්. හැබැයි ඒක අරමුණේම දැන් හිත ඉන්නවා. දැන් අනිත් අරමුණු වලට යන්නෙත් නැහැ. තනිකර මේ අරමුණේම මුලා වෙලා. එකම අරමුණක් තුල මුලා වෙලා. ඉතින් ඔතන තියෙන මිච්ඡා සමාධිය. හැබැයි සම්මා සමාධියක එහෙම දැන් අපි තුමු සමත පැත්තෙන් එහෙම කතා කරොත් එතනත් එක අරමුණක් අරගෙන උපේක්ෂා සහගත අරමුණක් අරගෙන ඒ අරමුණේම හිත හුරු කරන ස්වභාවයක් තියෙනවා. නමුත් ක්‍රම ක්‍රම පාවිච්චි කළා ඒකෙන් මුදව ගන්න හැකියාවකුත් තියෙනවා. හැබැයි මේ ගන්න අරමුණ අර වගේ ක්ලේශ බරිත අරමුණක් නෙමෙයි. ක්ලේශයක් හරහා වෙච්ච මුලාවක් නෙමෙයි සම්මා සමාධි පැත්තම මට්ටමකදී තියෙන්නේ. දැන් ඊළඟට විපස්සනා මට්ටමකදී අරමුණකින් තොරව පවා හිත සමාධි වීමකුත් තියෙනවා. ඉතින් ඔය වගේ ඉතින් සමාධියේ විවිධ පැති අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? සම්මා සමාධිය සම්මා සමාධිය හා සම්මා දිෂ්ටි යන දෙකෙන් පළමුව සිතෙහි පහළවන්නේ කුමක්දයි පහදා දෙනු මැනවි. සමහරට ඔය ප්‍රශ්නේ අහන්න ඔය දැන් ආරෂ්ඨායනික මාර්ගයේදී ඕක අර පෙළගස්සලා තියෙනවනේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කමන්ත ඔය විදිහට පෙළගස්සලා තියෙනවනේ. සමහරට ඔය දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්නේ අහලා වෙන්නත් පුළුවන්. මට නම් තේරෙන විදිහට මේකේ තියෙන නිකන් චක්‍රීය ස්වභාවයක්. දැන් අපි සාමාන්‍ය බුදුරජාන් වහන්සේ පෙන්වනවා ත්‍රිශික්ෂාවක් වශයෙන් සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් අපි හිතුවොත් කොයි වෙලාවක හරි මුලින් සීලය සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ සමාධිය සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ ප්‍රඥාව සම්පූර්ණ වෙනවා. කියලා අපි හිතුවොත් අපිට අර සාමාන්‍යයෙන් ඉස්කෝලේ උගන්වන අර රේඛීය ක්‍රමයට අපි ඕක හිතුවොත් අපිට ඉතින් හිතෙන්නේ ওই විදිහට. ඒ කියන්නේ මුලින් සමා සීලය සම්පූර්ණ වෙනවා ඊළඟට සමාධිය සම්පූර්ණ වෙනවා ඔන්න ඊළඟට තමයි ප්‍රඥාව සම්පූර්ණ වෙන්නේ කියලා. නමුත් ඊට වඩා ටිකක් ප්‍රායෝගික පැත්තක් තමයි මේ මේ දහමක් දියුණු වෙද්දී සිද්ධ වෙන්නේ. කියන්නේ සීලය සමාධියෙන් ශක්තිමත් වෙනවා. හරි සමාධිය ප්‍රඥාවෙන් ශක්තිමත් වෙනවා. ආයි ප්‍රඥාවෙන් සීලයෙන් ශක්තිමත් වෙනවා. ආයි සීලයෙන් සමාධිය ශක්තිමත් වෙනවා. මේ වගේ නිකන් අර එකින් එකට එකක් ප්‍රත්‍ය වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේකෙන් කොයිකද මුලින් ඇති වුනේ කියලා එහෙම සාමාන්‍යයෙන් නම් කියනවා මේ මුලින් සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ මාර්ගයට බැස ගන්න එක්තරා අන්දමක ශ්‍රද්ධාවක් ඇති වෙලා يعني හරි දැකීමක් ඇති වෙන්න ඕනේ කියන එක සාමාන්‍යයෙන් දහමේ විස්තර වෙනවා. ඉතින් හැබැයි ටික ටික යන මාර්ගයේ හරහා මේ ඇතිවෙච්ච යහපත් දැකීමත් තව තව පිරිසුදු වෙනවා. ප්‍රඥාව වැඩෙනකොට තව තව ඒක පිරිසුදු වෙනවා. සමාධිය තව හොඳට ශක්තිමත් වෙනකොට අර දකින්න දේහි පැහැදිලි බව, සුපැහැදිලි බව තව වර්ධනය වෙනවා. නිසා මේකේ එකින් එකට ප්‍රත්‍ය වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේක අර තනිකර රේඛීය ක්‍රමයටම හිතන එක මං හිතන්නේ ඉතින් මුලදී ඔහොම හිතාගත්තර කමක් නැහැ. නමුත් ප්‍රායෝගික මට්ටමේදී මට නම් තේරෙන විදිහට මේක ඔවුනොවුන්ට උදව් කරන ස්වභාවයක් තියෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ අනින්ද්‍රිය පටිබද්ධ ඥාණය හා අනිමිත් සමාධිය පිළිබඳව පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. මම හිතන්නේ අපි මේවා ටිකක් අන්තිමට වගේ ගමු. මේ අන්තිම එක මම කිව්වේ. <laughs> නෑ මං මං හිතුවේ මේ කියන්නේ භාවනා වැඩසටහනේ අන්තිම හරියේදී ගමු. මොකද අපි හුඟක් يعني ගැඹුරුම දේවල් එකට පාට සාකච්ඡා කරන්න ගියොත් එහෙම අර යොමුමක් හදාගන්න බැරි වෙනවා. ඒ නිසා මම කැමති يعني දැන් ලියනගේ මහත්තයා අපිට දැනුම් දුන්නා 30 ගාණක් විතර ආධුනික යෝගිනුත් ඉන්නවා කියලා. 33 දෙනෙක් ඉන්නවා. 33 දෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි දැන් ඉදිරියේදී අපි මේ සියල්ල සාකච්ඡා කරමු. අපි මුලින් පොඩ්ඩක් අපේ අලුත් පිරිසත් මේ අපේ මේ යන රැල්ලට අල්ලගෙන යන්න උත්සාහවත් වෙමු. ඒ නිසා අපි හුඟා ගැඹුරින්ම ඔය විස්තර කරන්න ගියාම ඉතින් දැන් ඊළඟට අලුත් අය බලනවා අම්බෝ මේ මේ කවදාවත් මලාට මට නම් මේක කරන්න වෙන්නේ නැහැ කියලා අධෛර්යයකටපත් වෙනවා. නමුත් එහෙම නෙමෙයි. මේක මේ මේ ලොකු ප්‍රශ්න අහන හැමෝම ඉතින් වැටි වැටි නැගිටිච්ච අය තමයි ඔක්කොම. ඒ නිසා මේ මම කැමති පොඩ්ඩක් ප්‍රශ්නවලදී තමන් දැන් මේ අද පළවෙනි දවසේ හින්දා මමත් ඉතින් ඔක්කොටම පුළුවන් විදිහට මේ උත්තර දුන්නා. හැබැයි උත්සාහවත් වෙන්න හැමෝම තමන්ගේ භාවනා අත්දැකීම ඉදිරිපත් කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් නිසරණ වනේ සම්ප්‍රදායක් විදිහට අපි උනන්දු කරන හැමෝම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තමන් ලැබපු සුළු හෝ අත්දැකීමක්. ඊළඟට සංවිධායකතුමා ඔහුතුමිය එකතු වෙලා මේ ප්‍රශ්න වර්ග කළා. අපි මේ කාලයත් ඉදිරි කරගන්න ඕන නිසා මේ වර්ග කරලා ඉදිරිපත් කරනවා. එතකොට අපි තුමු 10 දිනක් අහලා දුන්නා නම් එකම ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ එකපාරක් ඉදිරිපත් කරනවා. එතකොට අර 10 දෙනාටම උත්තර ලැබෙනවා. එතකොට විවිධ ප්‍රශ්න අපි තුමු 10කට 15කට අපිට උත්තර දෙන්න පුළුවන්. හැබැයි අපි තුමු ඇත්ත වශයෙන්ම ප්‍රශ්න 50ක් විතර ලැබිලා තිබුණා. හැබැයි මේ 50 වර්ග කරනහම ඇත්ත වශයෙන්ම තියෙන්නේ ප්‍රශ්න 15ක් විතර තමයි කියලා අපි මේ විදිහට උත්තර දෙන්න පුළුවන්. එතකොට අපිට හැම මට්ටමකම ඒවා මේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා අද මේ පළවෙනි දවසේ නිසා දැන් විවිධ පැතිවලින් ප්‍රශ්න ඇහිලා තියෙනවා. දැන් තමන් තමන්ගේ භාවනාවට පුළුවන් තරම් දැන් අවධානය යොමු කරන්න. දැන් මොකද මේ ලැබිච්ච අවස්ථාව බොහොම මේ සුළුපටු අවස්ථාවක් නෙමෙයි. මොකද දැන් කට්ටියම එකතු වෙලා බොහොම කැප වෙලා මෙතෙන්ට දැන් ඇවිල්ලා දැන් දවස් 10ක්ම දැන් තමන්ගේ අතේ තියෙනවා සෑහෙන වැඩක් ගන්න. ඒ නිසා අපි හුඟාක් මොකක්ද ඒකට කියන්නේ මේ නෛතික ප්‍රශ්න වලට එහෙම නැත්නම් ධර්මයේ තියෙන ප්‍රශ්න වලට එහෙම නැත්නම් සුතමේ ඥානේ පැත්තටම යොමු වුණොත් එහෙම භාවනා කරන්න ගියාමත් ඕවමයි ඔලුවට එන්නේ. මොකද ඕක භාවනාවට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. දැන් භාවනාව පටන් ගන්න ගියාම පුළුවන් තරම් මේ මේ අපේ තියෙන පොතේ දැනුම පුළුවන් තරම් පැත්තකින් තියලා භාවනාව පටන් ගත්ත තරමට භාවනාව ඉක්මනට දියුණු වෙනවා. ඉතින් ඒක Tamanට තේරුම් ගන්න වටින කාරණයක්. දැන් අපි හිතනවා සියල්ල දැනගෙන විනයක් දැනගෙන සූත්‍ර පිටකයක් දැනගෙන අභිධර්මයක් දැනගෙන භාවනාවට පටන් ගත්තොත් තමයි භාවනාව හරියන්නේ කියලා අපි හිතනවා. නමුත් ඔය මොකක්වත් නොදැන භාවනා කරලත් සෑහෙන මට්ටමකට ආපු අයත් ඉන්නවා. මොකද අපි සමහරලාවට අපි පොතේ දැනුම වැඩි වුණාම භාවනාවේදී ලැබෙන අත්දැකීම අත්දැකීම ලැබෙන්නත් එක්කම මේ පොතේ දැනුම ඉස්සරහට පයින්නවා. එතකොට හරියට අර මේ කරත්තේ කරත්තේ මේ ගොනාට කලින් කරත්තේ බැඳා වගේ. ඒ නිසා මේ සුතමේ ඥානය පරිස්සමේ පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ සුතමේ ඥානය අපිට කරදරයක් වෙනවා. ඒ නිසා මේ ඉස්සරහදී පුළුවන් තරම් අපි මේ භාවනාවට මුල් තැන දීලා තමන්ගේම අත්දැකීම් සාකච්ඡා කරන විදිහට අපි මේ සාකච්ඡාව කරගෙන යමු. විශේෂයෙන්ම අලුත් අය මේ අහන ප්‍රශ්නවල ගැඹුරු බවවත් ඒවැය තියෙන අමාරු ගතිය දැකලා මේ පසුතැවෙන්නේ එහෙම නැත්නම් කලකිරෙන්නේ එහෙම නැත්නම් මේ අධෛර්යමත් වෙන්නේ නැතුව බොහොම සරලව පටන් ගන්න. මොකද දවස් දෙක තුනකින් මේ කියන මට්ටම් වලට අලුත් කෙනෙකුට පවා යන්න පුළුවන් නිවැරදිව වැඩේ කරා නම්. මොකද ඒ සඳහා විශ්වාසය ඇති කරගන්න. භාවනා කරන්න තියෙන ක්‍රමය හරියට පැහැදිලි කරගන්න. මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. මම කැමති මේ ඉස්සරහට තව විනාඩි 5ක් 10ක් තියෙනවා. යම්සි කෙනෙකුට අලුතෙන් ආපු කෙනෙකුට මේ කරන්න යන තියෙන ක්‍රමේ සක්මන් භාවනාව වේවා ආනාපාන සති භාවනාව වේවා පිම්බීම හැකිලිම වේවා තමන් කරගෙන යන ක්‍රමේ ඒ මූලික උපදේශවල යම් අපහසුතාවයක් තියෙනවා නම් අපැහැදිලි තැනක් තියෙනවා නම් ඒක පැහැදිලි කරගන්න අපි මේ සුළු වෙලාව පාවිච්චි කරනවා නම් මම හිතනවා වටිනවයි කියලා. ඒ නිසා කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට අපිට අර ඔක්කොටම මේ එකම යොමුවකට එකම ගොමුවකට යන්න පුළුවන්. කාටවත් එහෙම ප්‍රශ්නයක් නැද්ද? හැමෝටම මූලික උපදෙස් ටික කරගෙන යන ක්‍රමය යන යන මාර්ගය ඔක්කොටම පැහැදිලිද? ඔව්. හරි. කියනකො පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය කරගෙන යන විදිහ ගැන පැහැදිලි කිරීමක් කරන්න ස්වාමීනි. හොඳයි. දැන් අපි මේ ආනාපාන සතියම කළ යුතුයි කියලා නීතියකුත් නැහැ. දැන් මීට කලින් ආනාපාන සතිය වඩලා තියෙනවද? වඩලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සතිය පවත්ව ගන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසයේ. එහෙම කිව්වොත් හරිද? පුළුවන්. හරි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය වඩනකොට ඉස්සෙල්ලා අපි මේ ඉන්න ඉරියව් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා ආනාපාන සතිය නම්. මොකද බුදුදහම වාසේ විශේෂයෙන් කියනවා මේ කය ඍජුව තියාගන්න කියලා. එනිසා නිකන් වැක්කිරෙන්න දෙන්න එපා ඉරියව්ව. මෙහෙම නැවෙන්න දෙන්න එපා. ටිකක් මේ කොඳු ප්‍රදේශය, කොන්ද ප්‍රදේශය හොඳට ඍජුව තියාගන්න. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හොඳට නිකන් හිර වෙලා දරදඬු කරගෙන ඉඳීමක් අදහස් වෙන්නේ නැහැ. හැබැයි මුලදී ටිකක් කොන්ද ඍජුව තියාගන්න. පස්සේ වැඩේ වේගෙන යනකොට පොඩ්ඩක් කය විසින්ම මේක ඇඩ්ජස්ට් වුණාට ප්‍රශ්නයක් නැහැ. කය විසින්ම මේක සකස් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුලදී තමන් සාමාන්‍යයෙන් ඍජු මේ මොකක්ද ඒකට කියන්නේ? ඍජුව වාඩි වෙන්න ඕනේ. කය ඍජුව තියාගන්න ඕනේ. එහෙම තියලා දැන් ඊළඟට පොඩ්ඩක් මුලින් එක පාටම ආසස ප්‍රසආයට ගන්නෙත් නැතුව කයට පොඩ්ඩක් හිත දාගන්න. කය කයේ බලනවා මේ වර්තමානයේ හිත ගන්නවා. ඒ කියන්නේ දැන් අපේ සාමාන්‍යයෙන් ඕක කරගන්න අමාරු වෙන්නේ එක්ක හිත අතීතයට දුවනවා. එක්ක හිත අනාගතයට දුවනවා. ඉතින් ඒ අතීතෙනුයි අනාගතේනුයි හිත මුදව ගන්න අපිට හරි පහසුයි මේ ඉන්න ඉරියව්වට හිත පොඩ්ඩක් දාන එක. ඉන්න ඉරියව්වේ දැන් අපි බලනවා පොඩ්ඩක් මේ කය වදින තැන් තියෙනවා. මේ අත් දෙක මෙහෙම තියා ඉන්නවා නම් ඒ අත් දෙක ස්පර්ශ වෙන තැන් තියෙනවා. හරි ඒ වගේ මේ වර්තමානයේ දැනෙන දේවල් වල පොඩ්ඩක් සතිය පවත්වන්න. හිත හසුරවන්න. කය තුල. එතකොට දැන් වර්තමානයට හිත එනවා ටිකක්. එහෙම කය තුල ඔම හිත පවත්වගෙන ඉන්නකොට ඊළඟට බලන්න මේ ආස්වාස ප්‍රසවාසය හොඳට සියුම්ම දැනනවාද ඊළඟට අර කයේ තිබිච්ච අවධානය මේ නාසිකාග්‍රේ ප්‍රදේශයට දැන් යොමු කරගන්නවා. ඒ යොමු කරගත්තට පස්සේ අර විසිරිච්ච සතිය වෙනුවට දැන් මේ ආනාපාන සතිය කියන මේ අපේ නාසිකාග්‍රේ ප්‍රදේශයට යොමු වෙච්ච සතියක් බවට පත් වෙනවා. එතෙන්දි බලන්න දැන් Tamanට යම්සි ක්‍රමයකට දැනෙනවා හුස්ම ගන්නකොට Taman දන්නව හුස්ම ගන්නවා කියලා. පිට ගන්නකොට Taman දන්නව පිට ගන්නවා කියලා. එතකොට මේ මේක දැනගන්නේ මොකෙන්ද කියලා බලන්න. ඒ කියන්නේ දැන් Taman දන්නවනේ මේ කොහොම හරි හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා දන්නවා. පිට ගන්නකොට පිට ගන්නවා කියලා දන්නවා. බලන්න මේ කොහොමද දන්නේ? ඒ කියන්නේ මේ එක්ක මේ වදින් වැදින නිසා. එහෙම නැත්නම් මේකේ ආස්වාසේ ඔන්න සිසිල් ගතියක් තියෙනවා. ප්‍රස්වාසේ උණුසුම් ගතියක් තියෙනවා. ඔය මොනවා හරි දේවල් හරහා තමයි මේක දැනගන්නේ. ඉතින් ඒ ඒවා හරහාම වරදක් නැහැ. ඒව හරහාම මේ දැනගන්නවා. දැන් ඔන්න අපි තුමු උණුසුම් ගතියක් නැමෙත සිසිල් ගතියක් හරහා නම් ආස්වාසය දැනගන්නේ. ඒ ඒක දැනෙනකොට අපි හිතින් සටහනක් යොදා ගන්නවා. හුස්ම ගන්නවා. එහෙම නැත්නම් ආස්වාස කියලා හිතින් සටහනක් යොදා ගන්නවා. හිතින් සටහනක් යොදනවා. මෙනෙහි කරනවා කියලා කියන්නේ. ලේබල් කරනවා කියලා කියන්නේ ඉතින් අර හිතින් සටහනක් යොදා ගන්නවා. ඊළඟට ප්‍රස්වාස කරනකොටත් ප්‍රස්වාස කරනවා කියලා හිතින් සටහනක් යොදා ගන්නවා. අර ඒ සටහන් කිරීම, ලේබල් කිරීම, මෙනෙහි කිරීම හිත පිට යන එක වළක්වනවා. හිත පිට යන එක හුඟක් අඩු කරලා දෙනවා. ඒක හිත පිට යන එක වළක්වීම සඳහා කරන උපක්‍රමයක්. දැන් ඒ මෙනෙහි කිරීම දැන් ටික වෙලාවක් කරනවා. එතකොට ආස්වාසයක් කරන වාරයක් පාසා ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසය සිද්ධ වෙන වාරයක් පාසා ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. ඔහොම ඔහොම ඔහොම ටික වෙලාවක් යනකොට දැන් Tamanට පුළුවන් වෙනවා මේ මෙනෙහි කිරීම මෙනෙහි මෙනෙහි කරමින් හිත වැඩි පිට යන්නේ නැතුව පිට ගියත් නැවතත් මෙතෙන්ට ගෙනල්ලා ආස්වාස හුස්ම රැලි අපි තුමු ආස්වාස ප්‍රස්වාසයේ ළඟ තියෙන හුස්ම රැලි 10ක් 15ක් 20ක් එක ළඟ බලන්න පුළුවන් අඛණ්ඩව දැන් Tamanට පුළුවන් උනේ 10ක් නම් ඊළඟ පාර බලනවා කොහොමද මේක 15ක් කරන්නේ ඊළඟ පාර බලනවා මේක 20ක් කරන්නේ කොහොමද? ඔය වගේ සරල ක්‍රමයකට යන්න ඕනේ. අපි ලොකු මේ ඉලක්ක තියාගත්තොත් මනස වැටෙනවා. එහෙම නෙමෙයි. දැන් අපි මුලින් පුළුවන් උනේ 10යි නම් මේක මේ 12ක් කරන බලනවා. මුලින් පුළුවන් උනේ 12යි නම් ඔක 15ක් කරන්න බලනවා. මේ වගේ බොහොම සරල ඉලක්කවලට යන්න පුළුවන් ඉලක්කයක් තමයි හිතට දෙන්න ඕනේ. ලොකු ඉලක්ක දුන්නොත් හිත වැටෙනවා. නැත්නම් කරන්න පුළුවන් මට්ටමේ ඉලක්කයක් දෙනවා. දීලා 10 15 කරනවා 15 20 කරනවා 20 25 කරනවා. ඔය වගේ දැන් හිතට ඒ මේක හරියනවා කියන එක හේතු ගන්නන්න ඕනේ. නැත්තම් මේක වැරදිනවා වරදින බවක් නම් තේරෙන්නේ හිත අධෛර්යමත් වෙනවා. එහෙනම් දෙකක් තුනක් වුණත් කමක් නැහැ. ඒක හිතලා සතුටු වෙන්න. ආසස් ප්‍රසස් රැලි දෙක තුනයි නම් Tamanට එක ළඟ බලන්න පුළුවන්. ඒ ගැන හිතලා සතුටු වෙන්න. මොකද ඒකවත් බැලුවනේ හිටියේ. දැන් ඔය ඒ දෙක තුන ඔන්න පහ කරන්න හදන්නේ. පහ හත කරනවා. ඒ වගේ බොහොම සරලව පටන් ගන්න. ඊළඟට බලන්න දැන් අපි තුමු දැන් Tamanට හැකියාව ලැබුණා. මෙනෙහි කිරීමකුත් එක්ක ආනාපාන සතිය හිත පවත්වන්න පුළුවන් වුණා. ඊට පස්සේ බලන්න මේ මෙනෙහි කිරීම පොඩ්ඩක් කෙටි කරනවා. භාවිතා කරන වචනේ කෙටි කරනවා. කෙටි කළා දැන් මේ කෙටි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කරගෙන යන වැඩේට තව උපකාරයක්. හැබැයි බැරි වෙලාවත් හිත ආයෙත් පිට යන්න ගත්තොත් ආයෙ පෙනෙහි කිරීම ගන්නවා. කියන උපදෙස් ටික තේරෙනව නේද? හරි. නැව කියන්නේ පිට යන ආයෙ ගත්තොත් එහෙම අර මෙනෙහි කිරීම අර විදිහටම පුරුදු විදිහටම කරනවා. අපි තුමු පිට යන්නෙත් නැහැ. මෙනෙහි කිරීමත් දැන් පොඩ්ඩක් අඩු වුණා. දැන් කරගෙන යනවා වැඩේ. ඊළඟට හොඳට දැන් හිත එකඟ වෙනවා නම් මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම අතහැරලා දාලත් බලන්න. මෙනෙහි කිරීමකින් තොරව හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්නවා. පිට කරනකොට පිට කරන බව දැනගන්නවා. ඔහොම කරගෙන යනකොට දැන් සෑහෙන වෙලාවක් ඕකේ මෙනෙහි කිරීමකින් තොරව ඕකේ ඉන්න පුළුවන් නම් ඊළඟ අදිරයට යන්න පුළුවන්. බලන්න අපි ඒක අනිත් දවසේ කතා කරමු. එතකොට ඊළඟ මේ මොකද ඔය මට්ටමේ ඉඳන් ඔය මට්ටමට ආවනම් ඊට පස්සේ එහාට යන්න පුළුවන්. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී දකුණ ඔසවනවා ගෙන යනවා තබනවා වම ඔසවනවා ගෙන යනවා තබනවා එහෙම කරොත්ද වඩා හොඳ ඒක ඇත්තටම මේ මුලින් හුඟාක්ම සරලයි වම දකුණ කියලා පටන් ගන්න එක. ඒ කියන්නේ දැන් මේකේ නීතියක් නැහැ වම දකුණට වඩා ඔසවනවා තබනවා කියන එක උසස්ය කියලා නීතියක්වත් ඒකට වඩා ඔසවනවා ගෙනිනවා තබනවා කියන එක උසස්ය කියලාවත් නීතියක් නැහැ. ඒ වෙනුවට මෙතන තියෙන්නේ දැන් බලන්න අර දැන් සමන්ගේ හිතේ අරමුණු බහුල නැති වෙලාවට වම දකුණ කියන එකෙන් පවා ඕක ලස්සනට ගෙනියන්න පුළුවන්. හැබැයි හිත හුඟා දුවන වෙලාවට මේක සරල වැඩි. වැඩ වැඩි මේ වැඩ මදි හිතට. දැන් මොකද වම කියලා ඊට ආයි දකුණ කියන අතරේ ලොකු කාලපරාසයක් තියෙනවා. ඒ අතර හිත පිට යනවා. දැන් ඔසවනවා තබනවා කියන එකේදී මේ එසවීමේ මුළු ක්‍රියාදාමය තුලම හිත තියන්න ඕනේ. මේ තැබීමේ මුළු ක්‍රියාදාමය තුලම හිත තියන්න ඕනේ. එතකොට හිතට වැඩ ගොඩක් තියෙනවා. අර වම දකුණ කියන තරම් ලේසි නෑ. ඒ හින්දා දැන් හිත මේකේ යෙදෙනවා හොඳට. හිතට කරන්න ලොකු වැඩක් තියෙනවානේ. මොකද එයා පිට ගියොත් එහෙම මේ එසවීමේ යම් කොටසක් මගහැරිලා. තැබීමේ යම් කොටසක් මගහැරිලා. දැන් හිතේ හින්දා පිට යන ප්‍රවණතාවය වැඩි නම් හිත හැමතිස්සෙම දැන් වෙන වෙන අරමුණු වල යනවා නම් අන්න ඒ මේ එසවීම තැබීම කියන එකට මාරු කරලා බලන්න. බලමු එතනත් ඒත් තවදුරටත් හිත පිට යනවා නම් ඒකත් තුනට කඩලා කරන්න පුළුවන්. මුළු එසවීමේ ක්‍රියාදාමයේම හිත තියෙනවා. ඊළඟට ගෙන යාමේ ටිකක් අර පාදයේ ඉස්සරහට ගෙනියනවනේ. ඒ ක්‍රියාදාමයේමත් හිත තියෙනවා. ඊළඟට තැබීමේ මුළු ක්‍රියාදාමයේමත් හිත තියෙනවා. ඊට වම් කකුලටත් දකුණු කකුලටත් ඒ විදිහටමයි. වම දකුණේ ප්‍රශ්නයක් නෑ දැන්. තියෙන්නේ එසවීමක්, ගෙන යාමක්, තැබීමක්. එසවීමක්, ගෙන යාමක්, තැබීමක්. ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ වර්තමානයේ පවතින හිතේ తත්වය අනුව ඔක මාරු කරගත්තට කමක් නැහැ. හැබැයි අපිටම වම දකුණ වම දකුණ කියලා පුරුදු කරගත්ත කෙනාට මේ දෙකෙන් තොරව ටික වෙලාවක් හිතුවේ ආවත් ආයි අරකටම දාගන්නත් පුළුවන්. පුරුදුනාට පස්සේ. තමන් ඒක කළා බලන්න ඕනේ. කොයිකෙන්ද මුලින් වම දකුණ කියන එකෙන් පටන් ගන්න මොකද ඒක බොහොම සරලයි. සක්මනේදී මේ කොනෙන් පටන් ගන්නවා. වම දකුණ වම දකුණ කියලා පටන් ගන්නවා. අපි තුමු යන්න පුළුවන් උනේ පියවර 5යි. ඒනට හිත ඔන්න පිට ගියා. ප්‍රශ්නයක් නැහැ. පිට ගිහලා ඔන්න අතරමං වෙලා හිටියා. ඔන්න දැන් මතක් වුණා දැන් මේකට ඉන්න ඕනේ කියලා. ආයි ගෙනල්ලා තියාගත්තා. ආයි ඉතින් ගියා. ආයෙ ඔන්න ගියා වම දකුණ වම දකුණ කියලා ගියා. ඔන්න ආයෙ පිට ගියා. ඔන්න ආයෙ ගෙනල්ලා තියාගත්තා. ආයෙ ගියා. ඉතින් ওই විදිහටම තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක අර පුංචි ළමෙක් අර මුලින් පටන් ගන්නෙ ඇවිදින්න පටන් ගන්නවා වැටෙනවා. ආයෙ උස්සලා තියානවා ආයෙ වැටෙනවා. ඉතින් ඔහොකම තමයි මේ අපි දැන් මේ සතිය පුරුදු කරනවා කියලා කරන්න හදන්නේ. පුංචි කාලයට ගිහිල්ලා ඔක පුරුදු කරන්නයි තියෙන්නේ. වයස වුණාට ප්‍රශ්නයක් නැහැ. හොඳයි. එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි අදට ගරු ස්වාමීන් වහන්සේ අපි විශේෂයෙන් ආරාධනා කරන වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා මේ නිසරණ සේනාසනට අවශ්‍ය පරිගණක පුටුවක් පරිත්‍යාග කරන්න ඉල්ලීම අපේ කෙටි ඉල්ලීමක් හතර දෙනෙක් එකඟ වෙලා තියෙනවා ඒ වගේම මේ භවනා ශාලාවට අවශ්‍ය පැදුරු තුනක් පරිත්‍යාග කරන්න මෑනුව දෙන්නේ ඉල්ලීමක් කළා තියෙනවා හොඳයි ඒට අවස්ථාව සලසා දෙන්න ඔබ වහන්සේ ගෞරවයෙන් ඉල්ලා ඉන්නවා හොඳයි අපි කසුන් මහත්මයා සංක මහත්මයා චන්ද්‍ර මහත්මයා සහ රත්නායක මහතා ඉදිරියට එන්න මේ පුටුව පූජා කිරීම ඉස්සලා කරන්න කරුණාකර ඉස්සරහට එන්න. චන්සිරි මහත්මියත් එන්න. මෙයාට කෙටි දැනුම් දැනුම් දීම විතර හරි කැමැත්තෙන් මේ බාරගත්තයි තාමත්. හොඳයි හොඳයි. ඒ අ르ගනියන අල්පරයි ඉතින් ගැලවෙන්න ඉඩ තියෙනවා ඉතින් ගැලවෙන්න ඉඩ හොඳයි හොම තියන්න කරු සාධකාර දෙන්න සාදු සාදු සාදු තෙරුවන් සන්න දීර්ඝාෂ ඊළඟට මේ අප මෑණිවරු දෙන්නට හේමති මෑණියන්ට වික්‍රමති මෑණියන්ට අපි දිලිපත් වෙන්න කරන ඉක්මනට පැදුරු ටික පරිත්‍යාග කරන්න හොඳයි